ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහෙවතුනි සංයුක්ත නිකායේ විතක්ක සූත්‍රය ඇසුරින් කාමාදී විතර්ක නොව නිවනට හේතු වන සිතුවිලි මෙනෙහි කිරීම යන්න පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි පන්සිල් සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මා භික්කවේ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේත සේයතේ දං කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං තං කිස්ස හේතු නිතේ භික්ඛවේ විතක්කා අත්ථ සංහිතා නාදි බ්‍රහ්මචරියකා නනිබ්බිදාය නවිරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තන්ති සදහවත් පින්වත්නි මෙම දේශනාව සඳහා අද දවසේහි අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ සත්‍ය සංයුත්තයේහි සමාධි වර්ගයට අයත් විතක්ක සූත්‍ර දේශනාවයි. විතක්ක කියන වචනය ඇසෙන විටම ඔබට දැනෙනවා සිතුවිලි ගලප ගලපා මෙනෙහි කිරීමක් හැටියට අදහස ඔබට සිහිපත් කරන්නට පුළුවනි. ඒ සිතුවිලි මෙනෙහි කරමින් ගලපා බලන්නේ කුමක් වෙනුවෙන්ද? අශෘතවත් පෘ탁ජන ලෝකයා ඒ සිතුවිලි මෙනෙහි කරමින් තර්ක විතර්ක කරමින් ගලපා බලන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගෙනයි මමයේ මාගේ කියන දැක්මක් ඇතිව සාමාන්‍ය වචනයෙන් සඳහන් කළොත් ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, සිත පිනවන්නටයි. නමුත් පරමාර්ථ වශයෙන් සඳහන් කළොත් පින්වත්නි ඇස කන ආදී ඉන්ද්‍රියන් පිනවන්න බෑ. පිනවීම සිද්ධ වෙන්නේ හෝ පිනවීම සිදු නොවන්නේ සිත මුල් කරගෙනයි. එහෙමනම් අශෘතවත් පෘථග්ජන ලෝකයා සිත පිනවන්න අසකන නාසය දිව ශරීරය මනනම් වූ මේ ආයතනයන් පරිහරණය කරනවා. ඒ වගේම පින්වත්නි ශ්‍රුතවත් ආදේශාවකයේ මේ අසකන ආදී ඉන්ද්‍රියන් නැත්නම් ආයතනයන් මුල් කරගෙන රූප ශබ්ද ආදී ආරම්මණයන් මෙනෙහි කරන්නේ පින්වත්නි පිනවන්න නොව ඒ වගේම සංසිඳවන්නයි. ලෝභ, දෝෂ, මෝහ, ඇලීම, ගැටීම සහ මුලාව නම් වූ මේ ආශ්‍රව ධර්ම. ලෝභ, දෝෂ, මෝහ නම් වූ මේ අකුසල මූල මුල් කරගෙන සකස් වන්නා වූ සියලුම ආශ්‍රව ධර්මයන් සංසිඳුවීමේ අදහසක් ඇතිවයි. පින්වත්නි, එහෙමනම් සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුගේ විතර්කයක් එහෙම නැත්නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වීමෙන් නිවන අරමුණු කරන ශ්‍රාවකයෙක්. එහිදී අශෘතවත් පෘථග්ජන වෙන්න පුළුවනි. නමුත් එතෙන්දි සකස් වෙන්නේ කල්යාණවන්ත වූ අශෘතවත් පෘථග්ජන ස්වභාවයකයි. එනම් තවම සක්කාය දිට්ඨියේ පටන් සංයෝජන ධර්මයන් සමගින් සසරට බැඳී තිබෙන බව දක්නට තිබුණත් උත්සාහ කරන්නේ ප්‍රධාන වීරය වඩන්නේ සතර සතිපට්ඨාණයෙන් උගන්වන ලද සිහියත් පිහිටුවාගෙන සම්මා ප්‍රඥාව ඇති කරගන්න. එෙහිදී හැම ආරම්මණයක්ම ගලප ගලපා බලන්නේ සම්මුතිය තුල Tamanට වැටහුණත් ඒ අස්සාදය ආදීනවය මෙනෙහි කරලා එනම් අවිද්‍යාවෙන් සකස් වුණා වූ හේතු මුල් කරගෙන මේ ඵල හැටියට දකින්නා වූ සියලු සංස්කාර ධර්මයෝ ඒ අවිද්‍යාව නිසා සකස් වුණා වූ පඨවි ආදී ධාතුන් විසිරීලා යනකොට ඵලය නම් වූ මේ සංස්කාර ධර්මයෝද නැසෙන සුලිය මේ නිසා මේ සියලු සංකත සංඛාර වස්තු සීලේ පිහිටා පැවැත්ම පිණිස පරිහරණය කළත් පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ කියන අදහසින් ලෝභාදී කෙලෙස් සකස් නොවන අවස්ථාවකට සිත පුරුදු කරනවා. පින්වත්නි දැන් මෙනෙහි කොට බලන්න මේ විතර්ක කියන වචනේදී භාවිත සිතක් පැවතුනොත් ඒ වගේම බහුලීකත සිතක් පැවතුනොත් අශෘතවත් පෘථග්ජන ස්වභාවයේ නමුත් කල්යාණවන්ත ලෙස කල්යාණ සීලයක් හැටියට සමාධියක් හැටියට සම්මා ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාව සලසා ගන්න පුළුවනි. එතෙන්දී අර අස්සාදයේ කියන තැන දකිනවා. ඇසෙන් දකින රූපය බොහෝම ප්‍රසන්නයි කැමැති. නමුත් හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඇස, රූපය, චක්කු විඥානයේ ස්පර්ශය මේ සැප කියන විඳීම. මේ සියල්ලම හටගත් වගේම නැති වෙනවා. ඒ නිසා සම්මුතිය තුල ප්‍රඥප්තියට අනුව ඒක සුභයි යහපත්ය හොඳයි කල්යාණවන්තයි කැමැති ආදි වශයෙන් පැවතුවත් පින්වත්නි පරමාර්ථ වශයෙන් දකිනකොට විදර්ශනා කොට බලනකොට එනම් අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත් කොට දකිනකොට මේ සැප ආරම්මණය නමුත් හේතුම් ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව මුල් කරගෙන අපි හේතුන් ඒකට ගලප ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතිය වැගිරෙන බව උස්නේ වායෝ ඒ හේතු වගේම අතීත සංඥා උපකාර ගන්නවා සිතේ ඇති කරගන්නා වූ සංචේතන සකස් කර ගන්නවා ඒ වගේම සංස්කාර හැටියට සිතෙන් උපදවා ගන්නා වූ කර්ම ශක්තිය මේවා සියල්ලක් අවිද්‍යාවෙන් පින්වත්නි උපකාර කරගත්තොත් ඒ සැප කියන අන්න ඒ ආරම්මණය වස්තුව සවිඥානික අවිඥානික හොවෙන්න පුළුවන්. මගේය මම වෙමි මගේ වශයෙන් පවතිනවා කියන අදහසින් මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගන්නවා. එහෙත් පින්වත්නි භාවිත බහුලීකත හිතක් තිබුණොත් මේ ඇස රූපය චක්කු විඥානීය ස්පර්ශය සැප වූද දුක් වූද මධ්‍යස්ත වූද සියලු විඳීම් සියලු වේදනාව අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අදහසින් අර සැප වේදනාව පරිහරණය කරනවා. හැබැයි දැඩිව ගන්නෙ නෑ මමය මාගේ කියන දෘෂ්ටියෙන්. ඒ වගේම දුක්ඛ වේදනාවත් ඔබ හඳුනා ගන්නවා. හැබැයි ගැටීමක් ඇති කරගන්නේ ඔබ හිතන්නේ ශාරීරික පටවි ආදී ධාතුන්ගේ වෙනස් වීමෙන් හිරිවැටීමක්, රිදීමක්, බිඳීමක් ඇති වෙනවා. ශරීරය ගිලන් වෙනවා. ප්‍රතිකාර කරන්න පුළුවන්. පැවැත්ම පිණිස ධර්මයේ දකින්න ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රතිකාර කරනවා. නමුත් අවබෝධය තිබෙනවා මේ ගිලන් වීම යනු කුමක්ද? මා මේ ලැබූ මේ කලේබරෙහි ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේබරේ. බඹයක් පමණ වූ සංඥා සහිත මෙන්න මේ ශරීර පුඤ්ජය පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සකස් වෙලා තියෙන්නේ. අපි ස්කන්ධ පංචකය කියන වචනය ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාණය මේ ස්කන්ධ පංචකයේ එහි රූප ස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ එහි ඇති වූ විසිරීම තමයි මේ ගිලන් වුනේ වේදනාවක් ඇති වෙන්නේ මේ නිසා ප්‍රතිකාර කරනවා මේවා සමානත්වයටපත් වෙනකොට නැවත සුවපත් වූ භාවයක් ඇති වෙන්න පුළුවනි ව්‍යාපාදයක් ගැටීම සිතේ සකස් කරගන්නේ නැහැ ඒ භාවිත හිතක් පරමාර්ථ ධර්මයට අනුව සකස් කොට තිබුණොත් ඒ ලෙස දකින්න පුළුවනි. දැන් බලන්න පින්වත්නි, සැප අරමුණක් කියලා රාගය හෝ අවිජ්ජාව කාමයේ රතිය සකස් වෙන්නේ නැහැ. හේතුව පරමාර්ථ වශයෙන් දැකලා විදර්ශනා කිරීම නිසායි. ඒ වගේම දුක්ඛ ආරම්මණයේදී ගැටීමක් ඇති කරගන්නේ නැහැ. විදර්ශනා කොට දකින්න පුළුවනි. හේතුන්ගේ සකස් වීමෙන් ඵලය ලැබුවා වගේම හේතුන්ගේ විසිර යාමෙන් අර තිබුණු සැපේ නැති වෙලා මේ දුක්ඛ කියන අරමුණ හඳුනා ගන්නවා. නමුත් ගැටීමක් ඇති කරගන්නේ ව්‍යාපාදයක් ඇති කරගන්නේ නැහැ කියන හැඟීම පාත් ගන්න පුළුවන්. ඒ වගේම අදුක්ඛම සුඛ කියන ස්වභාවය පැවතුණත් එතන පවතින අවිද්‍යාව අසුතව පෘථග්ජන හිතකින් මදහත් කියලා කියන්නේ පින්වත්නි කැමැති ආරම්මණය ඉහළට ආව සුඛයක් හැටියට කැමැති කියලා අර මද කියන ආරම්මණය වැඩිපුර කැමතියි කියලා ආව සුඛයක් හැටියට දැඩිව රාගයෙන් ලෝභයෙන් අල්ල ගන්න පුළුවන්. ඒක එපා කියලා යටතට ගියොත් පහතට ගියොත් දුක්ඛ කියන අරමුණෙන් අල්ල ගන්න පුළුවන්. පින්වත්නි මෙන්න මේ නිසා විදර්ශනා කරමින් දකින දැක්ම ඇති කරගත්තොත් මධ්‍යස්ත කියන ස්වභාවයේ සම්මුතියට පැවතුණත් එයද අවිද්‍යාවට හසු නොවේ හටගත්ta වගේම නැතිව යනවා කියන ස්වභාවයෙන් දකින්න පුළුවනි. පින්වත්නි මේ දහම් කතාව මේ විතක්ක කියන වචනය මුලදීම පැහැදිලි කරගන්නටයි මා ඔබට සඳහන් කළේ නැත්නම් ඕනම කෙනෙකුට ඔබ අදහස් කරන පරිදි තර්ක විතර්ක කරමින් සිටින්න පුළුවන්. එහෙමනම් අපේ තර්ක විතර්ක පවතින්න ඕනේ රාග දේශ මොහ ගලවන්නට විනා රාග දෝෂ මොහ සකස් වෙන ආකාරයෙන් නෙමෙයි. එහෙමනම් ධර්ම දේශනා කිරීමත් ධර්ම ශ්‍රවණය කිරීමත් විතර්කයක් හැටියට මෙනෙහි කළොත් ඒ මෙනෙහි කරන්නේ රාග දෝෂ මෝහ සංසිඳවන්නයි. ඒ වගේම ධර්මයේ කියෙව්වත්, ධර්මයේ සාකච්ඡා කළත්, ධර්මයේ පොතපතේ ලිව්වත් මේ ආදී වශයෙන් හැම වෙලාවකම අපේ පින්වත්නි මේ සියල්ල පවතින්න ඕනේ. අර ධාන අවස්ථාවේ විතක්ක ਵਿਚාර කියලා සඳහන් කළා වගේ කුසල ආරම්භණයක බැසගෙන නැවත නැවත මෙනෙහි කළා වගේ අප සිදු කරන්නට ඕනේ එහෙමනම් ලෝභ හෙවත් රාග දෝෂ මෝහ බැහැර කරනවා කියන අවස්ථාව වෙනවා. මුලින් තදංග වශයෙන් යටපත් කරනවා මීළඟට නිස්සරණ පටිපස්සද්දි වශයෙන් පින්වත්නි ආශ්‍රව ඇසුරු නොකොට හරිනවා අවසානයේ සමුච්ඡේද ඉන් අදහස් කළේ පින්වත්නි අනුශය ධර්මයන්ගේ පටන් බලවත් ලෙස යටපත් වෙලා තිබෙන මේ රාගාදී ආශ්‍රව ධර්ම නැවත හට නොගන්නා ආකාරයෙන්ම අවබෝධයෙන් යුක්තවම හිතින් ඉවත් කර ගැනීමයි මේ තමයි දැන් සිද්ධ වෙන්න ඕනේ මා ඔබට මේ දේශනාව ආරම්භයේදීම විතක්ක කියන වචනය තේරුම් ගන්නටයි ඒ අදහස සිහිපත් කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මා භික්කවේ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේත මහණෙනි ලාමක වූ අකුසල විතර්කයන් විතර්කණය කරන්න එපා සියයතිදං එනම් මොනවද ඒ විතර්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා තං කිස්ස හේතු එයට හේතුව කුමක්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නෙතේ වික්ඛවේ විතක්කා අත්ථ සංහිතා නාදී බ්‍රහ්මචර්යක න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තಂತಿ එහි අදහස නම් පින්වත්නි මේ විතර්කයන් එනම් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කියන මේ විතර්කයන් වැඩ සහිත වෙන්නේ නැහැ තමාටවත් අනුන්ටවත් යහපතක් පිණිස හේතු වෙන්නේ නැහැ. මෙතන වැඩ කියලා කියන්නේ කුමක්ද? කෙලෙස් බැහැර කරලා මේ ඝෝර වූ සසරින් අතර අත් මිදිලා නැත්නම් සසර නිමා කරලා සියලු තෘෂ්ණාව ප්‍රහාණය කරන්න හේතු වෙන සම්මා ප්‍රඥා පිණිස හේතු වෙන්නේ ඒ තමයි වැඩ සහිත වෙන්නේ නැහැ. ඒ වගේම මාර්ග භ්‍රමචර්යාවට මුල් වෙන්නේ නැහැ. නිර්වේදයේ පිණිස එනම් රාගෙන් බැහැර වී විරාගය ඇති කිරීම පිණිස හේතු වෙන්නේත් නැහැ. නොඇලීම පිණිස හේතු වෙන්නේත් නැහැ. නිරෝධය පිණිස අත්හැරීම පිණිස හේතු වෙන්නේත් නැහැ. කෙලෙස් වල සමනය කිරීමක් පිණිස හේතු වෙන්නේත් නැහැ. ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙන්නේත් නැහැ. ඒ වගේම සම්බෝධාය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙන්නේත් නැහැ. ඒ වගේම නිවන පිණිස හේතු වෙන්නේත් නැහැ. මේ අදහසයි. පින්වත්නි, නැවත මෙනෙහි කළොත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේවාම හිතමින් මෙනෙහි කරමින් කල්ගත කළොත් නිවන අරමුණු කරගත්ත වැඩපිළිවෙට උපකාර වෙන්නේ නැහැ. ඒක තමයි වැඩ සහිත වෙන්නේ නැහැ කිව්වේ. මාර්ග භ්‍රමචර්යාව අපි අනුගමනය කරන්න ඕනේ නිවන් මාර්ගයේදී. ඒ මාර්ග භ්‍රමචර්යාවට උපකාර වෙන්නේත් නැහැ. ඒ වගේම නිබ්බිදාය නිර්වේදය නිබ්බිදාය නිර්වේදය කියලා කිව්වේ පින්වත්නි කලකිරීම පිණිස අවබෝධයෙන් යුක්තව සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම පිණිස සංවේගය උපදවා ගැනීම පිණිස හේතු වෙන්නේ විරාගයේ හේවත් නොවැළීම් පිණිස හේතු වෙන්නේත් නැහැ අත්තරීම් පිණිස නිරෝධයේ පිණිස හේතු වෙන්නේත් නැහැ ඒ රාගාදී කෙලෙස් බැහැර කරන්න සමනය කරන්න හේතු වෙන්නේත් නැහැ ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයේ වටහා ගැනීම පිණිස හේතු වෙන්නේත් නැහැ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙන්නේ නැහැ. වානනම් තෘෂ්ණාව නම් මුළුමනින් බැහැර කිරීම. ඒ නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියන අදහසයි. දැන් පින්වත්නි, ඒ හේතු නොවන මේ විතර්ක තුන පිළිබඳව අපි කෙටියෙන් විස්තරයක් ඇති කරගනිමු. ඔබ පවත්තන ලෞකික ජීවිතයටත් අපි ගලපලා බලලා එහෙත් පින්වත්නි අපි විතර්ක කරන්නේ ගලපලා බලන්නේ ඒ කාමාදී විතර්ක සිතුවිලි වඩා ගන්න නෙමෙයි. ඒවා කෙසේද බැහැර කරගන්නේ? ඒ වගේම අපිට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි මාර්ග භ්‍රමචර්යාව අනුගමනය කරමින් සසර ගමනේ කලකිරීම නැත්නම් සියලු සංකත සංකාර වස්තුන් කෙරේ අවබෝධයෙන් ඇති කරගන්න කලකිරීම හේවත් සංවේගය නොඇලීම අත්හැරීම අනිච්ච ආදී ලක්ෂණ අවබෝධ කර ගැනීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන පිණිසමයි. හොඳයි පින්වත්නි, කාම විතර්කයේ යනු කුමක්ද? කාමය කියන්නේ පින්වත්නි, එතකොට ඇලීම. කාම ඡන්ද කියන්නේ ඇලෙන්න තියෙන කැමැත්ත. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි. දැන් මේවානේ ඇස ආදී ආයතනයන්ගෙන් රූප ආදී ආරම්මන සකස් වෙන්නේ. පින්වත්නි, එතකොට අශෘතවත් පෘථග්ජන අයෙක් හැටියට අභාවිත සිත් තියෙන අයෙක් හැටියට එහිදී නැවතත් මතක් කරොත් සියලු සංගත සංඛාර වස්තු අනිත්‍ය දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත් කොට දැක ලෝභාදී කෙලසුන් සංසිඳවන්න පුරුදු නොකල සිට මෙන්න මේ අභාවිත හිත පැවතුනොත් පින්නත්නි ඇසෙහි රූපයක් සකස් වෙන විට චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා අභාවිත සිතකින් සකස් වෙන තෘෂ්ණාව ඒ ලෙසින් තමයි සකස් වෙන්නේ ඇසෙහි වර්ණ සටහන සකස් වෙනකොට ඒ රූපය එතෙන්දි චක්කු විඥාණය හට අරගෙන හඳුනා ගන්නවා ඒ ඇසයි රූපයයි චක්කු විඥාණයයි ඒ තුනේ තින්න සංගති පස්සෝ ඒ තුනේ ස්පර්ශ වීමෙන් ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙනකොට අභාවිත හිතෙන් පස්ස පච්චා වේදනා වේදනාවක් විඳීම සකස් වෙනවා පිය රූපේ රූපේ සාරජ්‍යති කැමැති කැමැති අරමුණේ ප්‍රිය වශයෙන් රාගයෙන් ඇලෙනවා අර කාමය කාමය කිව්වේ කැමැත්තක් ඇති වෙනවා ඡන්දයක් කාමය කියන්නේ ඇලීම ඇලෙන්න ඡන්දයක් කැමැත්තක් ඇති කරගන්නවා එතකොට අකමැති නම් පින්වත්නි ව්‍යාපාද විතර්කයේ දුක් වේදනාවේදී ඇති කරගන්නවා. දැන් මේ විතර්ක දෙක ප්‍රධාන වශයෙන් කාම විතර්ක, ව්‍යාපාද විතර්කයේ ඒ වගේම විහිංසා විතර්කය. දැන් මේ විතර්ක තුනනේ භාගතුන් වහන්සේ මෙන්න සඳහන් කළ දේශනා කළ මෙනෙහි කරන්න එපා කියලා අර්ථයක් වෙන්නේ නැහැ. ඒ වගේම සසර ගමනේ දුකින් නිදහස් වෙන හේතුන සංවේගය කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කියන අදහසනේ සඳහන් කළේ. එහෙමනම් අභාවිත හිතක් පවතිනකොට අර ඇසෙහි සකස් වෙන රූපයට චක්කු විඥාණයෙන් හඳුනාගෙන ඊළඟට ස්පර්ශයේ ස්පර්ශයෙන් සැප දුක් මැදිස්ත කියන විඳීම් සකස් වෙනකොට ඔන කැමැතිනම් කාමයක් කැමැත්තක් ඇති කරගන්නවා ඡන්ද ඒකට කැමැත්ත ඇලෙනවා ඒ වගේම ඒකට කැමැත්තක් ඇති කරගන්නවා කැමැත්තක් ඇති වුණාම අපි දැන් ගමු කාමච්ඡන්දේ සකස් වුණා කාමච්ඡන්දේ සකස් වුණාම පින්වත්නි කොහොමද මේක සකස් වෙන්නේ අපි විග්‍රහ කළ බලමු සූත්‍ර දේශනාත් ආශ්‍රය කරගෙන ඒ තමයි යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විතක් යං විතක්කේති තං පපංචේති. දැන් බලන්න යං වේදේති. ඔබට මතකන්නේ වේදනාව කියන තැනට ආවා. පස්ස පච්චයා වේදනා. ඒ වේදනාව තමයි පින්වත්නි සුඛ වේදනා හැටියට දුක්ඛ වේදනා හැටියට අදුක්ඛම සුඛ වේදනා හැටියට ගන්නෙ. දැන් අභාවිත හිතකින් නම් මේ සකස්යේගෙන ආවේ. ඒ වේදනා පින්වත්නි ඇසෙහි රූපයක් සමග වෙන්න පුළුවන්. එතකොට චක්කු විඥාණයෙන් හඳුනාගන්නේ කනෙහි ශබ්දය හට ගැනීම වෙන්න පුළුවන්. එතකොට සෝත විඥාණයෙන් හඳුනාගන්නේ. නාසයේ ආග්‍රහණය සකස් වීම වෙන්න පුළුවන්. එතකොට ගාහන විඥාණයෙන් හඳුනාගත්තේ. දිවෙහි රසය හට ගැනීමෙන් වෙන්න පුළුවනි. එතකොට જીවහා විඥාණයෙන් හඳුනාගත්තේ. කයේ පොට්ටබ්බ හේවත් ස්පර්ශය සකස් වීමෙන් වෙන්න පුළුවනි. එතකොට කාය විඥාණයෙන් හඳුනාගත්තේ. මනසේ සිතුවිලි පහළ වීමෙන් වෙන්න පුළුවනි. එතකොට මනෝ විඥාණයෙන් හඳුනාගත්තේ. දැන් ස්පර්ශ වෙලා වේදනාවක් විඳීමක් සකස් කොට දෙනවා. සකස් වුණා. අන්න ඒ වේදනාව යං වේදේති තං සංජානාති. යමක් විඳිනව නම් සැප හෝ දුක් හෝ මද්දත වශයෙන් යම් වේදේ තන් සංජානාති. ඒක සංජානනය කරනවා. සංජානනය කරනකොට පින්වත්නි අතීත සංඥා හේතු වෙන්න පුළුවන්. වර්තමාන හේතු වෙන්න පුළුවන්. තමාගේ සිතේ ඇතිවන භාවිත අභාවිත ස්වභාවයේ පවතින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි හිතමු පින්වත්නි ඒ ඒ රටවල සමාජ සංස්කෘතික පෞල් පරිසරය මේ දේවල් පින්වත්නි මේ දේවල් පවා බලපානවා. හොඳයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව සරල වචනයක් ගත්තොත් පින්වත්නි ඒ තමයි සබ්බේසං ජීවිතං පියං සියලු සත්‍යෝම තමන්ගේ ජීවිතයට ප්‍රියයි. ඒ මුල ඉඳලම ගමු. ඒ තමයි සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේසං ජීවිතං පියං. අට්ඨාණං උපමං කත්වා නහනේන ගහතේ සියලු සත්‍යෝම දඬුවමට බියයි ජීවිතවලට ඔවුන් ප්‍රිය කරනවා තමා උපමාවට අරගෙන නසන්න එපා නසන ආකාරයකට කටයුතු කරන්නත් එපා නසවන්නත් එපා කියන අදහසකුයි මුලදීම තමා තමාට මොනතරම් කැමැතිද ප්‍රියවන්තද හිතවන්තද කියන අදහස මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම ආශ්‍රය කර ගනිමින් අදහසක් අපි ගත්තා. අතීත සංසාර ගමනේ Tamand ඇතුළු සියලු සත්වයෝම වැඩිපුරම සතර අපායේම ඉපිද අප්‍රමාණ දුක් විඳි ඇති බව භාග්‍යවතුන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති හා චුතූපපාත ඥානයන්ගෙන් දැන අවබෝධ කරගෙන දසූ දහම් අපට පැහැදිලිය. එතකොට තමා ඊටාම දුර්ලභව මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය වගේ අනිකුත් මිනිස්යෝද මේ උතුම් ජීවිතය ලැබුවා කියන තැනකින් අපි දකිනවා. ධර්මය අවබෝධ කරගන්න අපි එතෙන්ට සිත ගේනවා. ඒ වගේම මිනිස්යන්ට පමණක් නෙමෙයි කුරා කුහුඹින්ගේ ඇතුළු සතර පාය පටන් මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 20 පටන් සියලු සත්‍යයන්ටම යහපතක් වේවා කියන අන්නේ මෙත්තාව හිතවන්ත භාවය අපිට ඇති කරගන්න පුළුවන් ඇති කරනවා බුද්ධ ශ්‍රාවකයෙකුට ගිහි වුණත් පැවිදි වුණත් පින්වත්නි මේ මෙත්තාව මෛත්‍රිය කුරා කුහුඹේකටවත් වරදක් වෙන්නේ නැහැ වරදක් කරන්නේ නැහැ වරදක් කරන්නට එපා කියන මේ සරල අවස්ථාවෙන් ගැඹුරු තැනකට ගැඹුරු තැනකට ගන්නකොට පින්වත්නි මෙත්තා භික්කවේ චේතෝ විමුක්තිය කාමච්ඡන්ද ආදී පංච නීවරණ ධර්ම බැහැර කරගෙනම සිත සිහිය පිහිටුවාගෙනම හිතවන්ත භාවයේ සියලු සත්‍යයන් කෙරේ පතුරවන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීප වෙච්චි ඒ ධම අනුගමනය කරන ටික ටිකවත් අවබෝධයට ගන්න ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පින්වත්නි සිතන්නේ සිතුවිලි පහල කරගන්නේ අන්න ඒ අවබෝධය සමගයි සකස් කරගන්නේ. යම් කෙනෙකුට දැනුම තිබුණත් අවබෝධයක් ධර්ම මාර්ගයේ පිළිපදිමින් ගලප ගලපා බලලා දැන් මේ විතක්ක සූත්‍ර දේශනාවට අනුව පින්වත්නි රාග දෝෂ මෝහ බැහැර කරගන්න රාග දෝෂ මෝහ බැහැර කරන ආකාරයට අරමුණෙහි බැසගෙන අරමුණ මෙනෙහි කරේ නැත්නම් අසුතව පෘථග්ජන සිත්වල සාමාන්‍යයෙන් සකස් වෙන්නේ ඒ අරමුණ විතර්කණය කරන්නේ රාග දෝෂ මෝහවල ගැටෙන ආකාරයනේ. එනම් කැමැතිනම් ඇලෙන්නත් අකමැතිනම් ගැටෙන්නත් අවිද්‍යාව හේවත් මෝහයට හසු වෙලා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අපි දැන් ගත්ත නිදසුන අනුව පින්වත්නි යං වේදේති තං සංජානාති යමක් විඳිනව නම් සංජානනය කරනවා යන්නේ සංජානනය තමයි මෙතෙක් අපි විස්තර කරේ යං සංජානාති තං විතක්කේති ඊළඟට සංජානනය කරලා විතර්කණයට ගේනවා කොහොමද විතර්කණයට ගන්නෙ පින්වත්නි නිමිති අනුනිමිති ව්‍යංජන රස වශයෙන් ගන්නවා නිමිති ගන්න පුළුවන් පුද්ගලයෙක් නම් ශරීරයේ හැඩරුව ආකාරයේ ලීලාව, සිනහව, ඇඳුම් පැළඳුම්, ගමන බිමන, ඒ වගේම හදාගත්ත උගත් නූගත්කම්, ඒ වගේම රුව, ඒ රුවක් නැතිකම, ධනය ඇති නැති විවිධා ආකාරයෙන් නිමිති අනුනිමිති ව්‍යංජන රස වශයෙන් තමාගේ සිත පිනවන තැනකට සකස් කරගන්න පුළුවනි. මේ විතර්කණයට එන ආකාරය පින්වත්නි. ඊළඟට තව දහම් කොටසක් අපිට දෙන්න එකතු කරගන්න පුළුවනි. මේ පංචකාම ගුණ මෙහිදී සකස් වෙන විතර්කණය කිරීමේදී දැන් බලමු අපි ඇසත් එක්ක බලමු එනම් චක්කු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා කියන තැනදී විතර්කණයට එනවා එහෙනම් ඇසේ රූපයේ සකස් වුණාම චක්කු විඤ්ඤාණයෙන් හඳුනා ගන්නවා දැන් මේ අභාවිත හිතනේ එනම් යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති කියන ස්වභාවයට එනකොට පින්වත්නි අර ඇසේ සකස් වන රූපයට දැන් අභාවිත හිත චක්කු විඥාණයෙන් හඳුනා ගන්නවා ඊට පස්සේ කුමක්ද වෙන්නේ පංචකාම ගුණ වැඩෙන ආකාරයට දැන් සංජානනය කළ විතර්ක කරගන්නවා කොහොමද විතර්ක කරගන්නේ පංචකාම ගුණ සකස් වෙනම ඉතු වඩන මන වඩන ප්‍රියදයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන කියන ස්වභාවය මතකයිනේ ඉතු වඩන මන වඩන පියදෙහි කාමයෙන් යුත් ඇලුම් කරන කියන ස්වභාවයට අරමුණු සකස් කරගෙන විතර්කණය කරගන්නවා මට ගැළපෙනවද එහෙම නැත්නම් මම ඒකට කැමතියි මගේ හිතේ ඇඳුළු තිබුණු දෙයක් ඒ ලීලාවට මම කැමතියි ඒ ආකාරයට කැමතියි අසෘත පෘථග්ජන ලෝකයා ඒ ඇස් දෙකෙන් බලන ආකාරයට හිනහවට කතා කරන ආකාරයට මේ ආදී වශයෙන් පින්වත්නි අර විදියට බැඳෙන්න පුළුවන්. දැන් යම් විතක්කේති තං පපංචේති දැන් මේ විතර්කණයේ කෙලවර කුමක්ද සිද්ධ වෙන්නේ පින්වත්නි? ඒ තමයි විතක්ක පපංච සකස් වෙනවා ප්‍රපංච කියලා කිව්වේ තණ්හා මදමාන දිට්ඨි සකස් වෙනවා. තණ්හා මද මාන දිට්ඨි මේ ඔක්කොම පින්වත්නි දස සංයෝජනයන්ට අයිති බලන්න සසරට බැඳ තබනවා තණ්හා සංයෝජනාන සන්ධාවතං සංසරතං දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චින භූතං භාගතුන් වහන්සේ දේශනා කළ කුමද්ද මෙන්න මේ තෘෂ්ණාව තණ්හා මද මාන දිට්ඨි සංයෝජන හැරිය හැටියට සසරට බැඳිලා බොහෝ කාලයක් සංසාරේ අප්‍රමාණ දුක් විඳින්මින් දුවගෙන යන ඇවිදගෙන යන සිද්ධ වෙනවා. ඒ සංධාවකන් සංසරතන් දුවගෙන යනවා ඇවිදගෙන යනවා කියුවේ සාමාන්‍යයෙන් අපි ඇවිදිනවා දුවගෙන යනවා කියන අදහසම නෙමෙයි පින්වත්නි. එනං ඉපදෙමින් මරණයටපත් වෙමින් ඉන් අදහස් කළේ චුතියෙන් අනතුරුව අම්බොච්චින්න නැවතත් මේ ධාතු ස්කන්ධ ආයතනයෙන් සමන්නාගත පුඤ්ජය නිර්මාණය කරගෙන ස්කන්ධ පහම හෝ කීපයක් හෝ නිර්මාණය කරගෙන මේ 31ක් සක්වලවල කාලයක් සැප විඳිනවා කියන්න පුළුවන් ඒටත් වඩා අප්‍රමාණ කාලයක් සතර පායේම ඉපිදගෙන දුක් විඳමින් යන ගමන මේ සංයෝජන සකස් වෙනවා ඒ විතර්ක තමයි තණ්හා මදමාන දිච්ච විතර්ක තමයි සංයෝජන හැටියට දැන් මේ සසරට බැඳේ දස සංයෝජන මතකයිනේ සක්කාය දිච්චි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා දැන් මේ ප්‍රපංච කියපු තැන තණ්හා මදමාන දික්ටි කියන තැන් වලින් මේවා ආශ්‍රය කරගෙන තමයි සංයෝජන සකස් වෙන්නේ. පින්වත්නි බලන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ විතර්ක විතර්ක කරන්න එපා මෙනෙහි කරන්නට එපා ඒව අනර්ථ අනර්ථ සංහිතා අනර්ථයේ පිංස අර්ථයේ පිංස හේතු වෙන්නේ නැහැ ඒ වගේම බ්‍රහ්මා මාර්ග භ්‍රමචර්යාවට හේතුවක් වෙන්නේත් නැහැ කලකිරීමට හේතු වෙන්නෙත් නැහැ, නොඇලීමට හේතු වෙන්නෙත් නැහැ. හටගත්ත හැම දෙයක්ම භංගයට විනාශයටපත් වෙනවා කියන අත්හැරීම පුරුදු කරන Nirodha අවබෝධය පිණිස උද්‍යවවේ ඥානය භංග ඥානය කියන අන්නේ අවබෝධය ඇති කිරීම පිණිස හේතු වෙන්නෙත් නැහැ. කෙලෙස් වල සමනයක් කරන්න, නැති කරන්න උපසම පිණිස හේතු වෙන්නෙත් නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්ම අවබෝධයෙන් නම් වූ ඒ අභිඥාය පිළිබඳ හේතුවක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හේතුවකුත් උපකාරයකුත් නැහැ. නිවන් පිණිස උපකාර වීමක් වෙන්නේත් නැහැ. මෛතාම කෙටියෙන් සඳහන් කළ පින්වත්නි. කාම විතර්කයට හසු වීමෙන් සිද්ධ වන ඒ විපතයි. ව්‍යාපාද විතර්කයක් ඒ වගේනේ පින්වත්නි කල්පනා කොට බලන්න. එහෙනම් තරහාවක් ඇති වුණොත් අකමැති අරමුණෙහි දැන් ගැටීමක් ඇති වෙනවා. අර ගැටීමත් අර විදියට ප්‍රපංච බවට පත් කරගෙන තණ්හා මදමාන දිට්ඨි සකස් වෙනවා. සක්කාය දිට්ඨියෙන් මමයේ මාගේ කියන මේ දෘෂ්ටිය නිසානේ කැමැති අරමුණේ ඇලුුනේ. කැමැති රූපේ වෙන්න පුළුවන්, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සිටිවිල්ල. එය මමයේ මාගේ කියන දෘෂ්ටියෙන් ඇලුනා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ සක්කාය දිට්ඨියෙන් තමයි මේ දිට්ඨිය අත්හැරෙන්නේ. ඇති කරගත්තේ වැරදි දැක්මක් ඇති කරගත්තේ අකමැති අරමුණේදී ගැටුණා අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති අප්පිය සද්දේ සද්දේ ව්‍යාපජ්ජති ওই විදිහට අකමැති රූපේ අකමැති ශබ්දේ අකමැති ගන්ධයේහි එනම් ආග්‍රහණේ අකමැති රසයේහි අකමැති ස්පර්ශයේ අකමැති සිතුවිල්ලෙහි ගැටෙනවා ඒ ව්‍යාපාද විතර්කයක් මෙනෙහි කරාම අනර්ථයේ පිංස අර්ථයක් වෙන්නේ නැහැ මුලින් සඳහන් කළා වගේ නිවනට හේතුවක් වෙන්නේ නැහැ. පින්වත්නි, එතකොට විහිංසාව විතර්කයක් ගත්තත් තමා මුල් කරගෙන සක්කාය දිට්ඨිය මුල් කරගෙන මිච්ඡා දිට්ඨිය හදාගෙන ප්‍රිය අරමුණේ ඇලෙනවා අකමැති අරමුණෙහි ගැටෙනවා මෙතන මෝහය තියෙනවා ඊළඟට විහිංසා කෙනෙකුට කරදර කරන්න, බාධා කරන්න, විපත් කරන්න, සිතේ ඇතිවන තරහ සිතුවිලි, ඊර්ෂ්‍යා සිතුවිලි, තමන් උසස් කළ අනිත් අය පහත් කරන්න, අනුන්ගේ දොස් හොයන්න, ඒ වගේම නැති අගුණ හොයන්න, එකට එක කියන්න, එකට එක කරන්න, දැඩි ආශාව, දැඩි ලෝභය, බද්ධ වෛරය, මානය මේ ආදී වශයෙන් පින්වත් අප්‍රමාණ කෙලෙස්, උපකිලේශ සිතේ සකස් වෙන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත් මේ සියල්ලම සංසාර ගමනේ සත්‍යයන්ට අප්‍රමාණ දුක් පිණිස හේතු වුණා. නුඹලා තණ්හා සංයෝජනණන් කියපු තැන මේ අවිද්‍යාව නිසා අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනාන. මෙන්න මේ අවිද්‍යාව නිසා අපි මෙතෙක් විස්තර කළා වගේ සියලු සංකත සංඛාර වස්තු අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්කොට සක්කාය දිට්ඨිය බැහැරකොට සම්මා ප්‍රඥාව ඇති කරගන්න බැරි වීම නිසා සක්කාය දිට්ඨිය තුල ස්කන්ධ පංචකය මමය මාගේ කියලා සොකිය කොට හිතලා මිච්ඡා දිට්ඨියට හසු වෙලා රූපාදී අරමුණු වල පංචකාම ගුණ වඩාගෙන මමයේ මාගේ කියන දෘෂ්ටියෙන් ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් සකස් කරගත්තා. එහි විපාකය නිසා අප්‍රමාණ කාලයක් දුක් විඳ. ඒ වගේම පින්වත්නි විහිංසා තව දුරට සිත්ති තරහව, වෛරය, අමනාපය මේවා මම මාගේ කියන මේ දෘෂ්ටිය නිසා කැමැති දේ ඇලුණා, කැමැති දෙහි ඇලුණා වගේම ඒව වෙන්නේ නැති වෙනකොට ඇති වෙන තරහව. අකමැති අරමුණේ තරහවක්. එතනින් අතර වෙන්නේ විහිංසා. කරදර කරන්න, බාධා කරන්න, විපත් කරන්න, සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් කියන මේ අවස්ථා තුනෙන්ම පින්වත්නි සිද්ධ වෙන්න පුළුවන්. මේ සතර අපායට මාර්ගය හදන දුක් විඳින සසර දීර්ඝ කරන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින්වත්නි ඔබ මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන්න ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙනෙහි කරන්නට යයි භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි ඊ타ම කරුණාවෙන් දේශනා කරනවා විතක්කෙන්නෝතු විතක්කෙන්නෝ විතක්කෙන්තෝ ඔබ විතර්ක කරනවනම් පින්වත්නි විතක්කේ විතර්කයට එනවනම් කෝ තුම්මේ භික්කවේ ඔබ කැමතිනම් පින්වත්නි එසේ සිද්ධ කරන්න ඉදන් දුක්ඛන්ති විතක්කේයාත මේ ආදී වශයෙන් සඳහන් කරනවා මෙන්න මෙය මෙය තමයි දුක කියලා තර්ක කරන්න ඒ වගේම විතර්ක කරන්න භාගතුන් වහන්සේ දේශනා කළේ විතක්කෙන්තෝච්ච කෝතුම්හි භික්ඛවේ එහෙමනම් නුඹල කැමැතිනම් නැවත නැවතත් මෙනෙහි කරන්න මහණෙනි නුඹ විතර්කණයට කරන්නට කැමැතිනම් මේ දුක්ඛයයි විතර්කණය කරන්න ඒ වගේම මේ දුක්ඛ සමුදය කියලා විතර්කණය කරන්න ඒ වගේම මේ දුක්ඛ නිරෝධය කියලා විතර්කණය කරන්න මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා විතර්කණය කරන. ඒ කවර නිසාද? කුමක් නිසාද? මහණෙනි, එසේ විතර්ක කිරීම වැඩ සහිතයි. ඒ වගේම එසේ විතර්ක කිරීම මාර්ග භ්‍රමචර්යාවට මුල් වෙනවා. ඒ වගේම එසේ කිරීම නිර්වේදයට කලකිරීමක් සංවේගයක් ඇති කරගන්න හේතු වෙනවා. විරාගයට හේතු වෙනවා, නිරෝධයට හේතු වෙනවා, උපසමයට කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා. අභිඥාණය පිණිස එනම් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න හේතු වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙනවා. නිර්වාණය පිණිස හේතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ එනම් විතර්ක කරන්නේ කුමක්ද ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක්ඛ ආර්ය සත්‍ය මෙනෙහි කරන්න පින්වත්නි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති මේ පළවෙනි ආර්ය සත්‍ය නැවත නැවත මෙනෙහි කරන්න. කොහොමද මෙනෙහි කරන්නේ? දැනුමින් ඔබට ගිය ලෝකෝත්තර දැනුම ලෝකෝත්තර දියුණුව අවබෝධයේ ස්පර්ශ කරනවා කියන තැනකට එන්න ඕනේ. ආරම්භ කරන්න ඕනේ පින්වත්නි ඒ තමයි අවිද්‍යාවෙන් විද්‍යාවට එනවා කියන විද්‍යාව ඇති කරගන්නවා පහල කරගන්නවා කියන අදහස. දැන් ඔබට අදහසක් තියෙන්න ඕන පින්නත්නි අපි මුලින්ම සඳහන් කළා වගේ අවිද්‍යාව නිසා තමයි මේ හේතුන් මේ සකස් වීම සිද්ධ වෙන්නේ. දැන් පඨවි ආදී ධාතුන්ගේ සකස් වීමෙන් කර්ම සකස් කරගෙන මේ සසර සකස් වුනේ භවයේ සකස් වුනේ පුද්ගලයෝ සම්මුතිය තුන අපි අදහස් කරන සත්ත්ව පුද්ගල මේ ස්වභාවය සකස් වුනේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව බැහැරවල විද්‍යාවට ආවනම් පින්වත්නි තෘෂ්ණාව සකස් වෙන්නේ කර්ම සකස් කරගන්නේ. එතකොට පඨවි ආදී ධාතුන්ගේ සකස් වීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ. එතකොට පුද්ගලිය සත්‍යයන්ගේ හට ගැනීම සකස් වීමක් ගැන කතා කරන්න දෙයක් නැහැ හේතුව තෘෂ්ණාව නැත්තම් කර්ම සකස් වීමක් නැති නිසා. කර්ම සකස් වීම නිසා තමයි පින්වත්නි මේ පඨවි ආදී ධාතුන්ගේ සකස් වීම ස්කන්ධ පංචකයේ ඉදිරියට යාම ධාතු ස්කන්ධ ආයතනයන් හටගනිමින් නැති වෙමින් මේ භවය තුල සකස් වෙන්නේ මෙන්න මේ නිසයි. මේ නිසා මෙනෙහි කරන්න වෙනවා. අවිද්‍යාවෙන් විද්‍යාවට පැමිණෙනවා කියන අදහසත් එක්ක ඒ දුක්ඛ ආර්ය සත්‍යයේදී භාගවතුන් වහන්සේ මේ දුක හැටියට පෙන්වා දුන්නේ කුමක්ද? දුක්ඛ කියන වචනේ අපි දකින්න ඕනේ පින්නත්නි අවිද්‍යාව නිසායි මේ දුක්ඛ මේ දුක හටගන්නේ කියන එක දුක කියන එක පින්නත්නි කිසිදු වස්තුවක තියෙන දෙයක් නෙමෙයි අපි සිතෙහි සකස් කරගන්න අවස්ථාව භාගතුන් වහන්සේ දේශනා කරේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නෙතේ කාමා යානි චිත්‍රානි ලෝකේ දැන් කාමයේ කිසිදු වස්තුවක නෑ ඒක පුරුෂයාගේ පුද්ගලයාගේ සිතෙහි සිතුවිලි වල සංකල්පයි මේ ඇති වෙන්නේ පින්වත්නි. එහෙමනම් ඒ සංකල්ප නිසානේ දැන් දුක සකස් වෙන්නේ. ඒවා මමය මාගේ කියලා හිතෙන් දැඩිව ගන්නවා. ඒවලට හසු වුණාම, රැවටුණාම නමුත් අර සංකල්ප නැත්නම් අර වස්තු මමය මාගේ කියන දෘෂ්ටියෙන් අරගත්ත. නමුත් ඒවා සංකත සංඛාර හේතුම් සත්‍ය කරගෙන හට අරගෙන හේතුන් විසිර යාමෙන් නැති වෙනකොට අපි හිතින් දැඩිව ගත්තනම් මම මගේ කියලා වෙනස් වෙනකොට පිළිගන්න කැමති නෑ. එතකොට සෝචති පරිදේවති ආදී වශයෙන් ශෝක කරනවා, හඬනවා, ලය යත්ගසා ගන්නවා, ක්ලාන්ත වෙනවා, මුලාවටපත් වෙනවා, මේ ස්වභාවයටපත් වෙනවා. නමුත් අපි අවබෝධ කරගත්තොත් වර්තමාන පරිසරය තුල අශෘතව පෘථග්ජන ස්වභාවයේ පැවතුනත් කල්යාණවන්ත පෘථග්ජන ස්වභාවයේ කල්යාණ සීලයේ හැටියට පෘථග්ජන ස්වභාවයේ ඉදිරියට සමාධියට අපේ හිත අරගෙන ගියොත් විදර්ශනාවට ඊළඟට පුරුදු කරන විට පින්වත්නි අපටත් පුළුවනි සම්මුතිය තුළ ඔබටත් පුළුවනි සම්මුතිය තුළ කල්යාණ බද්ධේක සීලයෙහි පිහිටලා පින්වත්නි අවබෝධයෙන් යුක්තවම මමය මාගේ කියා ප්‍රඥාප්තිය තුළ කටයුතු කළත් ව්‍යවහාරයේ තුළ සම්මුතිය තුළ කටයුතු කළත් පරමාර්ථ වශයෙන් විදර්ශනා කරමින් අපිට දැක ගන්නට පුළුවනි. මේ හේතුන් සත්‍ය කරගෙන සකස් වුණ හේතුන්ගේ විසිර යාමෙන් මේ දේවල් නැතිව යනවා. ඒ නිසා සම්මුතියක් පමණයි මේ ප්‍රසන්නයි හොඳයි යහපත්ය මේ රුව හොඳයි මේ ආදී වශයෙන් ඒ වගේම මේ අයහපත්ය මේ හොඳ නෑ මේ නරකයි ආදී වශයෙන් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ රාගයක් නැහැ දේශයක් නැහැ මේ විද්‍යාව තුලනේ පින්නත් මේ ස්වභාවය සකස් වෙන්නේ එතකොට දුක්ඛාරය සත්‍ය ඉපදීම දුකක්ය ඒ වගේම ලෙඩවීම දුකක්ය දිරාගෙන යාම දුකක්ය මරණය දුකක්ය මේ ආදී වශයෙන් දුකක්ය කියන තැන අපි අවබෝධ කරගන්න ඕනේ හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වූ සංස්කාර ධර්මයෝය ඵල විපාකයෝය දැන් මේ අපි භවය ජීවිත පැවැත්ම දැන් මේ ජීවිතය ගත්තොත් ඔබ ඔබේම ශරීරය ඔබේ ජීවිතය දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ ආදී වශයෙන් අවිඥානික වස්තු ඔබේ රැකියාව, ගේදොර, ධන දහන්නේ, ඇඳුම් පැළඳුම්, යාන වාහන ආදී වශයෙන් මේ සියල්ලම පින්වත්නි අපි දකින්නට ඕනේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ වස්තුන් හැටියටයි අවිද්‍යාවෙන් සකස් වූ සංස්කාර හැටියටයි එහෙමනම් අපි මේ අවබෝධයට ගත්තොත් විද්‍යාවට පැමුණුනොත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ ඵලය හේතුන්ගේ විසිර යාමෙන් මේ ඵල නැතිව යන්නේ ඒ නිසා පණ ඇති හෝ පණ නැති මේ කිසිවක් සම්මුතියට ප්‍රඥප්ති පනවගෙන සීලේ පිහිටලා කටයුතු කළත් පරමාර්ථ වශයෙන් දැක විදර්ශනා කොට කෙලෙස් සකස් වෙන ආකාරයට සිත මෙහෙවන්නේ විතර්ක කරන්නේ සිහිය පිහිටුවන්නේ සිහිය පිහිටුවන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වූ ඵලයි මමද ඔබද සියලු සත්‍යෝද ගහකොළ ගේදර දන දහන්නේද හේතුන්ගේ විසිර යාමෙන්ද නිරෝධයටපත් පත්වන්නේ නැතිව යන්නේ මේ ආදී වශයෙන් නැවත නැවත මෙනෙහි කරනකොට එහෙමනම් දුක යනු අවිද්‍යාව නිසා සකස් වන්නේය ඉපදීම දිනාගෙන යාම ලෙඩවීම මරණය ආදී වශයෙන් අපේ හිතේ සංසිඳීමක් වෙනවා පින්වත්නි දුකෙන් නිදහස් වෙන්න දුක උපදවා නොගන්න දුක ඉපදෙන්නේ නැති වෙන්න මාර්ගය සකස් වෙන්න අවස්ථාව හදාගන්න පුළුවන් ඒ දුක්ඛාරය සත්‍ය නැවත නැවත අවිද්‍යාවෙන් විද්‍යාවට පැමිණෙනවා කියන අදහසින් මෙනෙහි කරනකොට සමුදය එහෙමනම් මේ තෘෂ්ණාව නේද මේ සකස් වෙන්නේ අනෝබෝධයෙන් අල්ලා ගැනීම නේද? උපාදානය වීම නේද? කෙලසුන්ට මම මගේ කියන දෘෂ්ටියෙන් රැවටීම නේද? හසු වීම නේද කියලා මෙනෙහි වෙනවා. එහෙමනම් Nirodhara සත්‍ය මෙනෙහි වෙනවා. දැන් කුමක්ද කරන්න ඕනේ? අපි මේ හේතු හොයාගත්තොත් ඵලය අපි එතකොට දකින්න කොහොමද හේතුන් නිසා සකස් වුණු ඵල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන Nirodhe අවබෝධ වෙනවා එහෙමනම් දැන් කුමක්ද කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් නිරෝධගාමිනී ප්‍රතිපදාව ඒ තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කළ යුතු නේද කියන අදහස එනවා. ඒ නැවත නැවත මෙනෙහි කරනවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි නැවත නැවත මෙනෙහි කිරීම සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් වැඩෙනකොට පින්වත්නි එතන සම්මා ප්‍රඥාවයි එය අර්ථ සහිතයි මාර්ග භ්‍රමචර්යාවට මුල් වෙලා ඒ වගේම සංවේගයේ පිණිස කලකිරීම පිණිස හේතු වෙනවා නොඇලීම විරාගයේ පිණිස හේතු වෙනවා නිරෝධයේ පිණිස හේතු වෙනවා උපසම කෙලෙස් සමනය කරන්න හේතු වෙනවා අනිච්ච ලක්ෂණ, දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න පුළුවනි. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ නිවන් පිණිස හේතු වෙනවා. විතක්ක සූත්‍ර දේශනාවෙන් නොකල යුතු විතර්කත්, කල යුතු විතර්කත් තේරුම් අරගෙන උපාදානයේ නොකට ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම සම්මා ප්‍රඥාව පහළ කරගනිමු කියන අදහසින් දෙසූ අපට ශ්‍රවණය කළ ඔබ හැමටත් දායකත් ඉසුළු පින්වත් හැමටත් ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මාම් ශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිසේ ධම්මික ස්වාමින්ද්‍රයන්න් වහන්සේ